සරණයි සද්ධාවන්ත පින්වතුනි අද අපි ඉගෙන ගන්න අපේ ජීවිතේට ඉතාමත්ම වටිනා උතුම් අංගයක් ගැනයි ඒ තමයි සමාධිය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සමාධිය සකස් වෙනකොට ඒකට කියන්නේ සමාධි සම්බුද්ධංගය කියලා පින්වතුනි මේවා මේ පිළිවෙලින් දිනු කරගන්න තියෙන දේවල් මනාවකට සිහිය පිළිටවා ගන්න එක්කලා ඒ සිහිය තුළ ඉඳලා විදර්ශනා වඩනකොට එයාට වීරිය ඇති වෙනවා. එතකොට එයා තුළ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිමත් හිතක් තියෙනකොට කාය සංසිඳනවා, චිත්ත සංසිඳනවා. කායික මානසික සංසිඳීම ඇති වෙනකොට ඒ හිතේ සමාධිගත වීම ස්වභාවික දෙයක්. අන්නේ සමාධිමත් සිත තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. කෙනෙකුගේ සිතක් සමාධිමත් වෙනකොට ඒ සමාධිය තුල තියෙන මිහිර මේ ලෞකික ජීවිතයක නැති එකක් වෙනවා. අන්නේ සමාධියේ මිහිර අත්දකින්න කෙනාට මේ සමාධිය ගොඩාක් දියුණු කරන්න පුළුවන්. පින්වතුනි සමාධියේ අවස්ථා හතරක් අපගේ ශාස්ත්‍රීය මහන්සිය පෙන්වා දුන්නා. ඒ තමයි පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. මෙන්න මේ ධ්‍යාන හතර දිනු කරගත්තු කෙනා මෙන්න මේ ධ්‍යාන හතර දිනු කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසයි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ ධ්‍යාන ගැන කතා කරනකොට අනේ අපිට මේ යුගයේ මෙවැනි කාලයක ධ්‍යාන දිනු කරගන්න පුළුවන්ද කියලා. නෑ පුණ්‍යතුනේ වීර්යවන්ත කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෑ. යොමුනා කරන ආකාරයට කාලය හසුරවන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෑ. මනාකොට සතර සතිපට්ඨානයේ සිහිය පිටවා ගන්න කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ඒ නිසා සමාධිය ඇති කරගෙන සමාධිය බොහෝ වෙලාවක් පුරුදු කර ගැනීම ඔබට ධ්‍යාන ඇති කරගන්න පුළුවන්. ඒ ධ්‍යාන ඇති කරගත්තට පස්සේ ධ්‍යානවල ඉලක්කය තියෙන්නේ ධ්‍යාන සැපේ තුල රැඳී සිටීම නෙමෙයි. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඒ ධ්‍යානත් විදර්ශනා වශයෙන් වඩනවා. දැන් සමාධිය කියන්නේ ඊටාම බලවත් එකක්. ඒ බලවත් සමාධියට පුළුවන්කම තියෙන බොහෝ වෙලාවක් සමාධිමත් සිතකින් ඉන්න. නමුත් ඒක නයි සමාධිය වෙනස් වෙන දෙයක් හැටියට දකිනවනම්. ඒක අනිත්‍ය දෙයක් හැටියට දකිනවනම්. ඒක සංස්කාරයක් හැටියට දකිනවනම්. ඒක තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් හැටියට දකිනවා නම් එයා ඒ සමාධිය තුළ තිබෙන යම් විදීමක් ඇද්ද යම් හඳුනා ගැනීමක් ඇද්ද යම් චේතනාවක් ඇද්ද යම් සංස්කාරයක් ඇද්ද මෙන්න මේ සියලු දේවල් යම් විඥානයක් ඇද්ද මේ සියලු දේවල් අනිත්‍ය වශයෙන් දකිනවා නම් අන්නේ කෙනා සමාධිය යථාර්ථය දකින්න කෙනා එතකොට මේ සමාධිමත් සිත යොමු වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තමයි. ඒ නිසා පින්වතුනි බුද්ධ ශාසනයකදී ලැබෙන දුර්ලභ දේවල් බුදුරජාණන් වහන්සේ මේවට වදාළේ මාණික්ක රත්න කියලා. බුද්ධංග ධර්මයේ හතට වදාළේ බුද්ධ ශාසනයකදී ලැබෙන මාණික්ක රත්න හත. ඒ නිසා ඒ උතුම් මාණික්ක රත්න හතෙන් දැන් ඔබ මේ ඉගෙනගත්තු දේවල් දිනු කරගෙන සමාධිය දිනු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංගයක් ඇටියෙට ඒ සමාධිය දිනු කර ගැනීමේ දුර්ලභ භාග්‍ය ලැබෙන මහ පින්වන්තියෙක් වෙන්නට ඔබටත් වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා